පළවෙනි එක කල්ප කෝලාහලය. දෙවෙනි එක බුද්ධ කෝලාහලය. තුන්වෙනි කාරණාව චක්‍රවර්ති කෝලාහලය. අවුරුදු ලක්ෂයක් ගත වීමෙන් මේ ලෝක ධාතුව විනාශ වන බව ආභාසර දෙව්ලොවෙන් පැමිණෙන දෙවි කෙනෙක්. මනුෂ්‍යපතේ ඇවිදිමින් මිනිසුන්ව දැනුවත් කරනවා. ඔහු මිනිසුන්ට කියා සිටින්නේ දාන ආදී පුණ්‍ය ධර්මයෝ සිද්ධ කරගන්න. මරණයෙන් පස්සේ දෙව්ලොව උප්පත්තිය ලබන්න. මේ විදිහට සිද්ධ කරන අවවාදය මිනිසුන් පිළි අරගෙන පස්පව් දස අකුසල් වලින් වැළකීලා මිය ගියයින් පස්සේ ආභාසර දෙව්ලොව උප්පත්තිය ලබන්ට පුණ්‍ය ධර්මය සිත කරනවා මේක හඳුන්වන්නේ කල්ප කෝලාහලයේ ලෙසට බුද්ධ කොලාහලය අවුරුදු දහසක් ගිය තැන බුදු කෙනෙක් ලෝකයේ පහළ වන බව දෙවියන් උපවාස කරමින් උද්ඝෝෂණ කරමින් මුළු මාත් ලෝකයේම වාසය කරන සත්වයන්ට දැනුම් දෙනවා බුදුරජාණන් වහන්සේ දැකීමේ ආශාවට දේශනා කරන බණ ටික ඇසීමේ ආශාවට දේශනා කරන බණ අහලා සියලුම දුක්ඛයන් නැති කරගෙන සාන්තෝ නිවන ලැබීම අරමුණු කරගෙන සත්වයා දන් දෙනවා සිල් රකින්නවා භාවනා කරනවා මේ හඳුන්වන්නේ බුද්ධ කෝලාහලයේ ලෙසට චක්‍රවර්ති කෝලාහලය දෙවියන් මනුස්සපතේ ජීවත් වෙන පිරිස දැනුවත් කරනවා අවුරුදු 100ක් කියතන චක්‍රවර්ති රජ කෙනෙක් පහළ වෙනවයි කියලා මිනිසුන් මේ පුවත අහලා බොහොම සන්තෝෂයටපත් වෙමින් දසරාජ ධර්මයන්ගෙන් රාජ්‍ය කරන රජ කෙනෙක් පහළ වීම හේතුවෙන් සතුටටපත් වෙනවා. මේ තමයි චක්‍රවර්ති කෝලාහලය. මේ කෝලාහල තුනෙන් බුද්ධ කෝලාහලය පිළිබඳව අපට බොහෝම වැදගත්කමක් උසුලන්නේ. පින්වතුනි අද ධර්මානුශාසනාව වෙන්වන්නේ ලෞතර බුද්ධත්වයේ පතාගෙන මහා බෝසතාණන් වහන්සේ නමක් පුරණ ලද දස පෙරුම් දම් අතරින් වීර්ය පාරමිතාව පිළිබඳව මේ දේශනා කරන බණ ටික බොහොම සංසුම් මනසින් අහන්නේ මනාව සිටේ තැම්පත් කරගන්නටත් උත්සාහ කරන්න. බණ ඇසීම මෙලොව පරලොව යහපත සිද්ධ කරගන්නට හේතුවක්. සංසාර ගමනම වාසනාවන්ත කරගන්නට හේතුවක්. දැන් මගේ සූදානම වීර්ය පාරමිතාව පිළිබඳව විස්තරයක් ඔබ සියලු දෙනාටම කියලා දෙන්න. මෙලොව පරලොව සැප සලසන මාර්ගයේ දන්නා වූ නුවණත් එලෙසින්ම සියලුම සත්වයන්ට සියලු යහපත සතුට ඇති කිරීම උදෙසා ඇති කරගන්නා වූ බලවත් වූ උත්සාහය වීර්ය පාරමී යමෙක් වික්‍රමාන්විත වෙනවද පුරු බුහුටි වෙනවද ඒ තැනැත්තා වීරයෙක් ඔහුගේ ස්වභාවය වීරිය මෙන්න මේ වීරියම තමයි තමන් බලාපොරොත්තු වන්නා වූ සම්බෝධියට බුදු වීමට මහෝපකාරී වන්නේ ඒ නිසාම එය හඳුන්වනවා වීර්‍ය පාරමිතාව නමින් වීර්ය යනුවෙන් අදහස් කරන්නේ කාය ශක්තිය නෙවෙයි සියලුම සත්වයන්ට සැපත සතුට සලසා දීම උදෙසා සිටී ඇති කර ගන්නා වූ බලවත් උත්සාහය. ඇතම් අවස්ථාවක කය ශක්තිය ඇති වෙන්න පුළුවන්. කය ශක්තිය මනාව වැඩෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ලොකු භාග්යක්. ලොකු වාසනාවක්. සමහර විට කයේ ශක්තිය දුබල වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වුණත් උත්සාහයේ අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. වීර්ය කිරීමේ ශක්තියේ අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසාමයි කාය ශක්තියට වඩා චිත්ත ශක්තිය උතුම් බව දේශනා කරලා තිබෙන්නේ. වීර්ය පාරමිතාවට හේතුකාරක වන ලක්ෂණ තුනක් තියෙනවා. එකක් තමයි ලක්ෂණය. දෙවෙනි කරුණ රසය. තුන්වෙනි කරුණ පච්චුපට්ඨාන. හතරවෙනි කාරණාව පදත්තාන. මේ කරුණු හතරෙන්ම වීර්ය පාරමිතාවට අයිති වෙන ගුණාංගයෝ විස්තර වන්නේ. පළමුවෙන්ම සියලු දෙනාටම කියලා දෙන්නේ ලක්ෂණය පිළිබඳව. ලක්ෂණය කියලා අහනකොටම ඔබට වැටහෙන්න පුළුවන්. තමන් ලබාගත්තා වූ ශාරීරික ලක්ෂණය ඇඳුම් පැළඳුම් ඇති කර අන්දහම ඇතිවන්නා වූ ලක්ෂණය. ඒබඳු ලක්ෂණයක් නෙමෙයි මෙතනින් විස්තර කරන්නේ. සිත සම්බර කර ගන්න ඕන. කය සම්බර කර ගන්නත් ඕන. වචනේ සම්බර කර ගන්නත් ඕන. මෙන්න මේ තුන්දර සම්බර කරගෙන කුසල් දහම්හි සිත යොදවනවා නම් අන්න ඒ තුලින් ඇතිවන ලක්ෂණය තමයි මෙතන ලක්ෂණය කියලා හඳුන්වන්නේ ඉදිලා තිබෙන්නේ මේ ලක්ෂණය කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නම් ඔහු උත්සාහයෙන් කටයුතු කරන තැනැත්තෙක් වීර්යයෙන් කටයුතු කරන තැනැත්තෙක් දෙවෙනි කාරණාව රසය රසය කියලා අපි අහනකොටම අපට දැනෙන්න පුළුවන් හැඟෙන්න පුළුවන් අවබෝධ වෙන්නත් පුළුවන් අනුභව කරන්නා වූ ආහාර පානවල දැනෙන්නා වූ රසය කියලා. එහෙමත් නැතිනම් ඇස්කන් ආසාදියට ලැබෙන්නා වූ විවිධ ස්පර්ශයන්ගෙන් ඇතිවන සතුට මෙතන රසය කියලා. විමතුනි එම්බඳු රසයක් නෙමෙයි මෙතෙන්දි පැහැදිලි කරලා දේශනා කරලා තිබෙන්නේ යම් කිසි කෙනෙක් පව් දුරු කරනවා නම් ධානාදී ලක්ෂණ ඇති කර ගන්නවා නම් අන්න ඒක තමයි රසයේ හැටියට දේශනා කරලා තිබෙන්නේ. මෙන්න මේ රසය කියන උතුම්ම ගුණාංගයත් වීර්ය පාරමිතාව સિદ્ધ කරන උතුමෙක් ලබා ගන්නා වූ උතුම්ම ගුණාංගයක්. තුන්වෙනි කාරණාව පච්චපත්තාන චිතත් කයත් වචනය සංවරව තබා ගැනීම කොච්චර අපහසු දෙයක්ද විශේෂයෙන්ම සිත කියන ලක්ෂණය වස්තුව ශරීරයේ නැමැති කූඩුව තුල යම් ස්ථානයක වාසය කරන වස්තුවක් මේ සිත බලන්ද බොහොම සංසුන්ව ආරක්ෂා කරගන්න මහන්සි ගන්නවා නම් ඒ කොච්චරනම් අපහසුවක්ද කියලා. නිතරම එහෙට මෙහෙට පණින එක තමයි සිතේ ස්වභාවය. එබඳු ආකාරයකට හැසිරෙන සිත යම් කිසි කෙනෙකුට පුළුවන් නම් එක තැනක තැම්පත් කරගන්න. අන්නේ තැම්පත් කර ගැනීම හඳුන්වන්නේ පච්චුපට්ඨාන ලෙස. කය සම්බර කරගන්න අපහසුයි. වචනේ සම්බර කරගන්නත් අපහසුයි. හැබැයි මේ කියන්නා වූ වස්තුම් යම්කිසි කෙනෙක් සම්බර කරගත්තොත් අන්නේ තැනැත්තාට පුළුවන්කම ලැබෙනවා. පච්චුපට්ඨාන කියන ගුණයෙන් යුක්ත වෙන්න. හතරවෙනි කාරණාව. අදත්තාන. ලැජ්ජාව බය දෙක ඇතිවීම. මොනකටද මේ ලැජ්ජාවත් බයත් ඇති වෙන්නේ? පවත. යම් කිසි කෙනෙක් පවත ලැජ්ජා වෙනවද? බය ඇති කර ගන්නවද? ඒත නැත්තා පච්චුපට්ඨාන කියන ගුණෙන් යුක්ත වෙනවා. මේ ගුණාංගයෝ ආරක්ෂා කරගන්න විශේෂයෙන්ම කටයුතු කරනවා නම් කෙනෙක් අන්නේට නැත්තා නොසැලෙන උත්සාහයකින් යුක්ත වෙන කෙනෙක් පින්වතුනි මේ කියන්නා වූ ගුණාංගය අපි හැම කෙනාටම ඇති කරගන්න පුළුවන් නම් සැබවින්ම එය අපේ වාසනාවක් හැටියටයි සලකන්ට පුළුවන්කම ලැබෙන්නේ. වීර්යය ඇති තැනැත්තා නිතර උත්සාහයෙන් කටයුතු කරන්නේ. අලසකමින් කටයුතු කරන්නේ නැහැ. දුර්වල බිත්තියක් තිබුණොත් ඒ බිත්තියට මුක්කු ගහලා බිත්තිය ශක්තිමත් කරනවා. අලසකම කම්මැලිකම කුසීතකම කියන මෙන්න මේ ජීවිතය විනාශකාරී ස්වභාවයට පත් කරන මේ අකුසල ධර්මයෝ දුරු කරලා උත්සාහයේ නැමැති විත්‍ය ශක්තිමත් කරගන්නවා යම් කිසි කෙනෙක් බීජයෙන් කටයුතු කරන්ට ගත්තොත් කොච්චරනම් කරදර බාධක ඇති වෙනවද? හොඳට හිතලා බලන්න. බීජය ඇති කරන්නේ කුමක් නිසාද? ඇතැම් වෙලාවට තමන්ගේ පුද්ගලික ජීවිතයේ දියුණුවක් ලබා ගන්නට වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් යාන වාහන ලබා ගන්නට වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඒ සියල්ලක්ම తాවකාලික තැපයක් උදෙසා ලබා ගන්නා වූ වස්තුන්. යම් කිසි ගුණ ධර්මයක් පාරමිතාවක් බවට පත් කරගෙන ඒ තුලින් ධර්මාබෝධයේ නැමැති උතුම්ම ඖෂධය ලබා ගන්නට කටයුතු කරන මහා බෝසතාණන් වහන්සේ නමක් වෙතොත් උන්වහන්සේ ජීවිතයේ ඇති කරගන්නා වූ උත්සාහයට කොච්චරනම් බාධක ඇති වෙන්න පුළුවන්ද? අනුම් බැනුම් අහන්ත ලැබෙන එකේ වාරයක් නැහැ. ප්‍රමාණයක් නැහැ. ඇතැම් වෙලාවට සාධන පීඩනවලට ලක්වෙන්න ලැබෙන අවස්ථාවන් වල සීමාවක් නැහැ. ජීවිත හානියට පත්වන අවස්ථාවන් පිළිබඳව සීමාවක් දකින්න බෑ. වීර්යයෙන් කටයුතු කරන මහා බෝසතාණන් වහන්සේ නමක් පරෝපකාරය පිණිසම කටයුතු කරන නිසා උච්චර බාධක ඇති වුණත් ඒ නතර වෙන්නේ නැහැ. පින්වතුනි බොහොම ලස්සන කතාවක් තියෙනවා. මහා බෝසතාණන් වහන්සේ එක් කාලයක වඳුරු කුලයක වඳුරෙක් වෙලා උප්පත්ති ලැබලා හිටියා. මහා ඝන කැලෑවක තමයි මේ වඳුරා ජීවත් වුනේ. මේ කැලේ ගමන් කරපු මිනිසෙක් වලකට වැටිලා ඉන්න ආකාරය දැකලා කම්පාවටපත් වෙලා මේ වඳුරා ශක්තිමත් වැලක් හොයාගෙන ඇවිදින් ඒ වැලේ ආධාරයේ මිනිසයා ගොඩට ගත්තා වඳුරාට තෙහෙට්ටුවක් දැනුණා මේ තැනැත්තා කල්පනා කළා. ගොඩට ගත්තු තැනැත්තාගේම උකුලට වැටිලා පොඩ්ඩක් ගිමන් හැරියොත් හොඳයි කියලා. මේ වඳුරා එහෙම කටයුතු කරනකොට ශාගින්නෙන් පෙළුණ මේ මිනිසයා අදහස් කරනවා මේ වඳුරා මරාගෙන මස් කන්ට ඕන කියලා. තුනම කුකම බලන්න කොච්චරද කියලා. මරණාසන්න මොහොතටපත් තුන තමන්ව ගොඩගත් වඳුරට නපුරක් කරන්ට හිතපු ආකාරය මේ තැනැත්තා ගලක් අරගෙන වඳුරාගේ හිසට ගහනවා ඒ වඳුරාව මැරෙන්න නමුත් වඳුරා මැරුණේ නැහැ වඳුරගේ ඔළුව තුවාල වුණා. ලේ වැగిරෙන්න ගත්තා. බහත් වූ වේදනාවක් දැනුණා. මේ ಗುಣමකු මිනිසයා සිද්ධ කරාපු නපුරු ක්‍රියාව ගැන කලකිරුනේ නැති මොනම හේතුවක් නිසාවත් ඒ තැනැත්තා කෙරෙහි වෛරී සහගත ස්වභාවයක් නොසතපු මේ වඳුරා ගහකට ගොඩ වෙලා අත්ෙන් අත්තට පණමින් මේ තැනැත්තාට ගමකට යන්න පුළුවන් මාර්ගය පෙන්වන්නට හේතුණා. බලන්න කොච්චරනම් බාධාවක් මේ සතාට ඇති වුණාද? හැබැයි පරෝපකාරයේ අත්හැරියේ නැහැ. මේක මහා බෝසතාණන් වහන්සේ නමකටම ඇති කරගත්ත පුළුවන් වන උදාාරතර ගුණයක්. පින්වතුනි වීර්ය පිරිවරාගත් ප්‍රඥාව මහත්ඵල වන නිසා ශාන්තියෙන් ඉවසීමෙන් පිරිවරාගත් වීර්ය බොහෝ අනුසස් ලැබෙන නිසාත් කලබල නැතුව ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න ඕන. ඒ කුමක් නිසාද? අභිමතහරතය මනාව සංසාදෙන නිසා. ප්‍රඥාව ශාන්තියට මැදිකොට දේශනා කරලා තිබෙන නිසා මේ උදාර ගුණාංගය අපේ ජීවිතේට ඇති කරගත යුතු උත්තරීතර ගුණයක් වගේම මහා බෝසතාණන් වහන්සේ නමක් මේ ගුණය ජීවිතයට ඇති කරගන්න උත්සාහ කරනකොට බලන්ත මොන තරම්නම් අවබෝධයකින් කටයුතු කරනවද කියලා ප්‍රඥාව ප්‍රබල වුණත් උත්සාහයෙන් තොරව යම් කිසි කෙනෙක් කටයුතු කළොත් බලාපොරොත්තු වෙන සැපය උදා කරගන්න බෑ. ප්‍රඥාව අනුව කටයුතු කරවන බීජය සියලු අර්ථ සිද්ධිය අල්ලා ගැනීමට ඉතා උතුම් වූ හස්තයක් වෙනවා. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මය අහන්න වගේම ඔබේ සිත් සතන් තුලත් නොසැලෙන වීර්යය ඇති කරගන්න. සිතුමිනි රුවන කප්රුකය කියලා සිතූ පැතූ සම්පත් ලබා දෙන වස්තු දෙකක් තිබෙන බව මිනිසුන්ගේ කතාවක්. මේක ශක්තියක්. අසත්‍යයක් නොවේ. ඒකට හේතුවකුත් තියෙනවා. ප්‍රඥාවත් බීජයත් මෙන්න මේ වස්තු දෙක වෙන නිසා මේ වස්තු දෙකෙන් ලබන්න පුළුවන් වන ලබන්ත නොහැකි වෙන සැපයක් මෙලොව පරලොව කොතනකවත් ඇත්තේ නැහැ ඒ නිසා බීතියෙන් කටයුතු කළොත් අන්න ඒ ඇත්තන්ට හැකියාව ලැබෙනවා. ඒ තුලින්ම තමන් බලාපොරොත්තු වන ප්‍රාර්ථනාව ඉෂ්ට සිත කරගන්න. ප්‍රඥාව නම් කරුණ කියාදෙන නිර්ධාරියෙක් ලෙසයි හඳුනලා තිබෙන්නේ. වීර්ය නම් ප්‍රබල කෘත්‍යයක් සිද්ධ කරන මහා ප්‍රබල නිලධාරියෙක් ලෙසයි සඳහන් කරලා තිබෙන්නේ. ඒකට හේතුවකුත් තියෙනවා. වීර්ය තරම් ජීවිතේ හිතූ පැතූ සම්පත් ලබා දෙන තවත් වස්තුවක් නොමැතිකම නිසා. ඒ නිසා පින්වතුනි සත්‍තිස් බෝධිපාශික ධර්ම අතරේ සම්‍යක් ප්‍රධාන ලෙස සතර සම්‍යක් ප්‍රධාන ලෙස හඳුන්වලා තිබෙන පීතිය. මෙන්න මේ පීතිය කොච්චරනම් බෞද්ධ ලෝකයට වටිනවද කියලා. ඒ නිසාම හිතන්ට චිතෝදේ සිදු කර ගැනීමට ඉවහල් වන බීජය සතර ඉද්ධිපාදයන්ගෙන් එකක් ලෙසත් මහා කරුණික ආනන්ද වහන්සේ දේශනා කළා තිබෙනවා. යොමුතුනි මේ විදිහට මේ වීර්ය පිළිබඳව අද ධර්මානුශාසනාව මම සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේම මේ වීර්ය පාරමිතාව විස්තර කරන තැන උපමා කතාවකුත් දක්වලා තිබෙනවා. ඒ කතාවත් මේ මොහොතේ සියලු දෙනාටම විස්තර කරලා දුන්නොත් හොඳයි කියලා මං අදහස් කරන්නේ. එක් මාර්ගයක් තියෙනවා. මේ මාර්ගයේ වාසය කරන්නේ රකුසෙක්. රකුසෙක් පිළිබඳව අහන්න ලැබුණත් ඇතම් විට රකුසෙක් දකින්න ලැබුණත් සිතේ ඇතිවෙන බය දුරු වෙන්නේ නැහැ. ගැටි වෙනවා මිසක්. මේ රකුසා මාර්ගයෙන් බැහැරව හැංගිලා කාලය ගත කරන්න. මාර්ගයේ යම් කිසි කෙනෙක් ආවොත් ඔහුත් මාර්ගයට බැහැලා ඒ එන තැනැත්තා එක්ක සටන් කරනවා. රකුසා දකින්නකොටම ඒ තැනැත්තාගේ රෞද්‍ර පෙනුමට මගිය අපාය වෙනවා. ඒ නිසාම ඒ තැනැත්තාව මරලා දානවා. අකුසසෑම මොහොතකදීම ජය ගන්නවා. හැබැයි මේ මාර්ගයේ නිර්භීත පුද්ගලයෙක් ලැබුණොත් අන්න ඒ තැනැත්තා මේ රකුසා එක්ක යුද්ධ කරනවා. රකුසව පරාජය කරනවා. බිම දාගත් රකුසව පපුවට ධනියෙන් තද කරගෙන මේ තැනැත්තා රකුසාගේ බෙල්ල කපලා දැමීමේ අදහසින් කඩුව අතට අරගෙන අහනවා ඔබ කවුද කියලා අන්න ඒ මොහොතේ මේ තැනැත්තා කියනවා මම රකුසෙක් මට බය වෙන ඇත්තෝ මම මරලා දානවා. හැබැයි නිර්භීතව සටන් කරන්ට ඉදිරිපත් වෙලා මම පරාජයට පත් කරගත්ත තැනැත්තාට මං ආධාර උපකාර කරන්ට ඉදිරිපත් වෙනවා. මේ උපමා කතාවෙන් මේ සකුසලෙස හඳුන්වන්නට යෙදුනේ කවුද? අලසකම අලසකම තරම් ජීවිතේ විනාශ කරන තවත් වස්තුවක් මේ ලෝක ධාතුවේම නැහැ. තකුසෙක් තරමටම භයානක වූ වස්තුවක් තමයි අලසකම. එනිසා පින්වතුනි මෙන්න මේ නපුරු දුර්ගුණය ජීවිතයෙන් ඈත් කර ගන්න ඕන. පීඩිය පාරමිතාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. වීර්ය පාරමිතාව, වීර්ය උපපාරමිතාව, වීර්ය පරමත්ත පාරමිතාව හැටියට. වීර්ය පාරමිතාව සම්පූර්ණ කරන මහා බෝසතාණන් වහන්සේ නමක් කොහොමද ඒ සිද්ධ කරගන්නේ? දුවා දරුවෝ දන් දෙන්න ඕන. ධන ධාන්‍ය ආදී වස්තුන් දන් දෙන්න ඕන. මොනදී දන් දුන්නත් තමන්ට දාව ජාතක වුණ දරුවෙක් දන් දෙනවා කියන එක ලේසි නෑ. බලන්න අපට මේ සිද්ධ කරන්න පුළුවන්ද කියලා. තමන් හදා වඩාගත් දරුවව එක තප්පරයක් නොදක හිටියොත් අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ සිතේ ඇතිවෙන්නේ මොන වගේ අදහසක්ද වචනේ කියාගන්න බැරි තරමේ දුකක් ඒ තරම්ම දරුවට දයාවක් කරුණාවක් තියෙනවා මෙබඳු ලක්ෂණයන්ගෙන් යුතුව පෝෂණය කරගන්නා ඌ දරුවව මොන හිතකින්ද තවත් කෙනෙකුට දන් දෙන්නේ සියලු සත්වයාගේ යහපත කැමැති ශපත කැමැති මහත් වූ වීරියෙන් යුක්ත මහා බෝසතාණන් වහන්සේ නමක් නොසැලෙන උත්සාහයෙන් කටයුතු කරන නිසාම බොහොම සන්තෝෂයෙන් බොහොම සතුටෙන් තමන්ට ගාව උප්පත්තිය ලැබපු දරුවෝ දන් දෙනවා. මේක මහා වීරියක්. මහත් වූ උත්සාහයක්. ධන දහම් ආදී වස්තුන් අපට දන් දෙන්න පුළුවන්. බලන්ත දුවා දරුවෝ අපට දන් දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ අපහසු දේ මම සිද්ධ කළා. මහා බෝසතාණන් වහන්සේලා ලෝකයට පැහැදිලි කරනවා. මේ අපහසු දේ අපි සිද්ධ කරනවා. ඒ තුලින් වීර්ය පාරමිතාව සිද්ධ කර ගන්නවා. වීර්ය උපපාරමිතාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එයින් පැහැදිලි කරන්නේ අස්කං අත්පා ආදී තන්දීම මහා බෝසතාණන් වහන්සේගේ ජීවන චරිතය ගැන ගත්තොත් බුද්ධ චරිතය ගැන ගත්තොත් උන්වහන්සේ හැම ගුණයකින්ම යුක්ත වෙන්න වාසනාව සලසගත්තේ. මෙන්න මේ අංගපසංග පූජා කිරීමේ ආනිසංසය. නොපෙනෙන තැනැත්තෙකුගේ පෙනීම ලබා දෙන්න. තමන්ට පෙනීම සලසන ඇස් දෙක ගලවලා එවලීම දන් දෙනවා. බලන්න මේ සිද්ධ කරන්න පුළුවන් කාටද කියලා. අපට මේ සිද්ධ කරන්න අපහසුයි. පහ බෝසතාණන් වහන්සේ නමක් මේ සිද්ධ කරන්න බොහොම කැමැත්තෙන්. මේ කැමැත්ත කුමක් අරමුණු කරගෙනද? තමන්ට පීඩන ඇති කරපු සාධන ඇති කරපු නිന്ദා අපහාස කරපු උදවියටත් තමන්ට ප්‍රශංසා කරපු උදවියටත් සියලුම සත්වයාටත් සැපය සතුට ඇති කර දීම උදෙසා මෙන්න මේ නිසායි මේ වීර්ය උපපාරමිතාවේ තිබෙන්නේ වටිනාකම පින්වතුනි පරමත්ත පාරමිතාව ජීවිතේ දන් දෙනවා ජීවිතයේ දන් දෙන මහා බෝසතාණන් වහන්සේගේ චරිතයේ එක් ලක්ෂණයක් තියෙනවා. මේක එක ලක්ෂණයක් හැටියටම කියන්න බෑ. බොහෝ ආත්ම ගණන්වල මේ ලක්ෂණයෝ මහා බෝසතාණන් වහන්සේ සිද්ධ කළා තියෙනවා. හැබැයි මම මෙතෙන්දි පැහැදිලි කරලා දෙන්නේ එකම එක ලක්ෂණයක්. මෛත්‍රී බෝසතාණන් වහන්සේ සමග අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එදා බෝධිසම්භාර ධර්මයෝ පුරන මහා බෝසතාණන් වහන්සේ හැටියට කැලේට ඇතුළු වුණා පළවල නිලන්ට අතරමඟදී දකින්නවා කුටි දෙනක් පැටව බිහි කරලා බඩගින්නට පැටව මරාගෙන කන්ට හදනවා මහා බෝසතාණන් වහන්සේ පැටවුන්ගේ ජීවිතයන්ට අත්වෙන්ට යන ඉරණම වල්කාලන්ට කොටි දෙනගේ කුස සාගින්නෙන් මුදවාලන්ට මුළු මහත් ලෝකයේම ජීවත් වන සියලුම සත්වයන්ට අමෘතේ නැමැති අමා මහ නිවන සලසා දෙන්නට වීර්ය પરමත්ත පාරමිතාව සම්පූර්ණ කරගන්න තමන්ගේ ජීවිතය කුටි දෙනට පූජා කරනවා. බලන්න මේ සියලු කටයුත්ත සිද්ධ කළේ කුමක් නිසාද? සියලු සත්වයන්ට අර්ථ සිද්ධිය සඳහාම. ඒ නිසා අපි මේ බණ ටික අහන්න වගේ අදහපු බණ ටික අදම අමතක කරන්නේ නැතුව මේවා ධාරණය කරගන්න ඕන. සිතේ තැම්පත් කරගත්ත මේ බණ ටික අනුව අපි කටයුතු කරන්නට මහසි ගන්න ඕන. පින්වතුනි අද ධර්මානුශාසනාව සඳහා මම මාතෘකා කරපු පාඩය තුම්හෙහි කිච්ඡං ආකප්පං අක්කා තාරෝ තථාගතා නුඹලාම උත්සාහ කළ යුතුයි තථාගතයන් වහන්සේ මග කියා දෙනවා මේ වාක්‍යයෙන් ප්‍රකාශ වන අර්ථය සැබවින්ම සිත තුල බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරවන්නක් ධම්මානු ධම්ම ප්‍රතිපදාවට බැස ගැනීම සඳහා සිතේ මහත් වූ ශක්තියක් ඇති කරවන්නක් කුමක් නිසාද බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළේ මම සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවට පෙරුම්දම් පිරුවා ඒ ලෞතුරා බුද්ධත්වයේ ලබන්නේ පාරමී ධර්මයෝ පුරාගෙන මම ලෞතුරා බුද්ධත්වයේ ලැබුවා. දැන් මම සියලු දුකෙන් මිදුණා. ඔබලටත් පුළුවන් මේ දුකින් මිදෙන්න. දුකින් මිදෙන්න කැමති නම් නුඹලාම උත්සාහ කළ යුතුයි. උත්සාහ කරනවා කියන්නේ මොකද්ද? ඇතම් අවස්ථාවන් වලදී අපේ සිතේ කලකිරීම ඇති වෙනවා. කුමක් නිසාද කලකිරීම ඇති වෙන්නේ? උප්පත්තිය ලැබීම පිළිබඳව ජරාවට පත්වීම පිළිබඳව ව්‍යාධියට පත්වීම පිළිබඳව මරණයට පත්වීම පිළිබඳව මෙබඳු ලක්ෂණයන්ට ගොදුරු වන ජීවිතය ගැන කලකිරෙනවා මේ කලකිරෙන මනසට නිවැරදි අවබෝධයක් ඕන ජීවිතයට මහත් වූ දුකක් ලබා දෙන මේ ජීවිතයෙන් මිදෙන්න ඕන. නැවත කවරදාකවත් මේ ජීවිතේ නොලැබෙන මගක් ලබන්න ඕන. මෙන්න මෙහිම හිතන තැනට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නුඹලාම උත්සාහ කරන්න. මෙන්න මේ සියලු දුක්ඛයන් නැති කරගන්න. මේ දුක් නැති කරගන්න උත්සාහ කරන ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ මග කියා දෙනවා. මේ මග අදටත් අපට දැනගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අපි වහවහම කුසල ධර්මයෝ සිද්ධ කරගනිමු. කුසල ධර්මයන්ගෙන් අපේ ජීවිතය පෝෂණය කරගමු. වීර්ය පාරමිතාව සම්පූර්ණ කරගන්නට. එහෙමත් නැත්නම් වීර්ය පාරමිතාව સિદ્ધ කරන ඇත්තන්ට ඒ සඵල කර ගැනීමට හේතුකාරක වෙන උදාර ගුණ හතරක් ලෙස සැලකෙන ලක්ෂණය ඇති කරගනිමු. ලක්ෂණය කියන්නේ තුන්දොර සම්බර කරගෙන කුසල් දහම්හි සිත පිහිටවන ආකාරයේ ඇති කරගනිමු. රසයත් ඇති කරගනිමු. රසය යනුවෙන් අදහස් කරන්නේ පෞදුරලීම. ධානාදී ලක්ෂණයන්ටපත් වීම. පච්චුපට්ඨානයත් ඇති කරගනිමු. පච්චුපට්ඨානය කියන්නේ තුන්දොර සම්බරව තබා ගැනීම. පදස්ථානයත් ඇති කරගනිමු. පවත ලැජ්ජාව සහ බය මේ උදාර ගුණයෝ අපි ඇති කරගෙන බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා හොඳයි සැපයි කියලා දේශනා කරන්තේ දුන අතරාමර සංඛ්‍යා තමා මා නිවනින් සනසෙන්ට ප්‍රාර්ථනා කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මෛද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති සාදු සාදු සාදු වෙසක් ධර්මදේශනා මාලාවේ දස පාරමිතාවලින් විරිය පාරමිතාව පහදා දෙමින් ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයන් වහන්සේ පානදුර අරියවංශ ධර්මායතනාධිකාරී පූජ්‍යපාද තමගොල්ලේ පදුමසිරේ ස්වාමීන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරොග්නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. මෙම ධර්මදේශනාවේ සංයුත තැටියකෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතොරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න. 0111 30යි 710යි 82. ශ්‍රාවක පින්වත් ඔබට